අරුණ මහත්මයා පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කියන්න හිටපු කාරණයක් දැන් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා ඊ타ත්ම විචිත්‍ර ආකාරයට ධර්ම න්‍යාය අවබෝධ කර ගැනීම ස්වාමීන් වහන්සේ දැන් දවසේ යම් සෑහෙන වෙලාවක් අපිට සතියෙන් ඉන්න පුළුවන් නම් අර වගකීම් පැහැර හැරීම කියන දේ තුල ඒ ඒ හිතවිල්ල පවා ඇති වෙනකොට ඒ වගේම කෙනෙකුට හානියක් තවත් කෙනෙකුට මානසිකව හෝ කායිකව හෝ වාචසිකව හානියක් කෙරෙනකොට එතන ඇතිවෙන ගැටීම පවා අපිට දකින්න පුළුවන් වෙනවා ඒත් එක්කම දැන් අපි අපි හිතමු මොකක් හරි තමන්ගේ යුතුයකම් පැහැර ඇරලා ගිහින් ආරණ්‍යයේ හරි පැවිදි වෙනවා හරි එහෙම හිතුවා හිතවිලි එනවා නම් එතෙන්දි එතෙන්දි තේරෙන්න පටන් ගන්න උපාදාන පච්චයෝ භවෝ කියන එක ඒ ඒ පැත්තෙන් උනත් එතන උපාදාන කරලා එතන අහු වෙන හැටි පේන්න පටන් ගන්නවා. ඔව් ඒ කියන්නේ දැන් එහෙම තමන් අතින් නොසුදුසු දෙයක් කරලා තමන්ට ගිහිල්ලා භාවනා කරන්න කියලා උත්සාහ කළාට හැමතිස්සෙම ඒක මතුවේවි හිතට පීඩාවක් ඇති කරනවා. ඒ කියන්නේ මොනම දෙයක් හරි තමන්ගේ ඒ කියන්නේ හෘද සාක්ෂියට පටහැනිව කළොත් ඒක පවා Tamanට බලපාන. ඒ කියන්නේ හෘද සාක්ෂිය කියන එක નિවරදි ධර්මානුකූල බවයි කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. හෘද සාක්ෂිය කියලා කියන්නේ Taman දැනුවත් ප්‍රමාණයනේ. එතකොට Taman දන්නේ නැති ප්‍රමාණය හෘද සාක්ෂියට අදාළ වෙන්නේ නැහැ. ඉතින් හෘද සාක්ෂිය ගත්තා වුණත් ඒකට පටහැනිව හෝ අපි අතින් යමක් සිද්ධ වුණොත් එය පවා තදින් බලපානවා අපේ මානසික ඒකාග්‍රතාවය බිඳෙන්න. ඒ හෘද සාක්ෂියට ඇතුළත් නැතත් ඉන් ඔබට ලෝකෙහි යථාර්ථය ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්නට ඕන. අපි පෙර දිනකත් සිහිපත් කළා අපට යමක් හරිද වැරදිද කියන එක හෘද සාක්ෂියට එකඟව විතරක් දකින්න පුළුවන් කමක් නැහැ. හෘද සාක්ෂියට එකඟ වෙනවා නම් අනුතරමින් අවංකව අර තමන්ගේ වපසරිය තුල තමන්ට දැනෙන තමන්ගේ දැනුමේ බුද්ධියේ ප්‍රමාණයට යමක් નિවරදිව කරන්න පුළුවන් හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා. නමුත් විශ්ව ධර්මතාවය කියන එක හෘද සාක්ෂියට වඩා ගොඩක් එහාට යන ගැඹුරු කාරණයක්. ඉතින් ඔබතුමා කිව්වා වගේ අර එහෙම තමන්ගේ හෘද සාක්ෂියට පටහැනිව දේවල් කළොත් කොහෙත්ම තමන්ට එහෙම හුදකලා වුණයි කියලා භාවනා කරන්න ගියයි කියලා ඒ වැඩේ හරියට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ පටලැවිලි සිද්ධ වෙන්නේ අර කිව්වා වගේ සති සම්පජඤ්ඤයෙන් තොරව අපි කටයුතු කරනවා. අවසානයේ නිවන් දැකීම කියන එකත් ඒ සඳහා අපි ගන්නා ක්‍රියාමාර්ගත් සිහිනුවණින් තොරව කරන්න ගිහිල්ලා අවසානයේ ඉතින් සීලබ්බත පරාමාස තමයි එතකොට. පරමාර්ථයට අදාළ නොවන කාරණා එයට අදාළයි කියලා ග්‍රහණය කරගෙන නිකන් අර්බුදයක් ඇති කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ තවත් පැත්තක් තියෙනවා. ඒක තේරුම් අරගෙන ජීවිතය තුළ ඒ ඒ ඒ සමාජ සම්බන්ධතා තුළ හැඟීම් වලට වහල් නොවි ඉන්නකොට එතකොට තේරෙනවා හරි අපූර්වට හේතුව සහ ඵලය ඵලය දැනෙන්න ගන්න. ඒක තේරෙනවා ඒ වගේම දුක සහ දුකට හේතුව කියන එක මොහොතින් මොහොත තේරෙනවා. වැටහෙන්න ගන්නවා. ඒක තේරෙන්න හරිම සංසුම් මනස තත්වයක් තියෙන්නත් ඕනේ. ඇලීම ඇති වෙන හැටි දැන් දැන් ඔය தත්වයන් අපිට තේරුණාට විතරක් හරියන්නේ ඔය தත්වය ක්‍රියාවට නම් වන්නට අපිට හොඳ වීරයක් තියෙන්න දැන් දැන් අපේ කාර්යභාරය අපේ වගකීම මොකක්ද කියලා වැටහෙනකොට අපිට තේරෙන්න ගන්නවා ගොඩාක් දේවල් අනිත් අය වෙනුවෙන් අපිට කරන්න තියෙනවා. ඉතින් එතකොට ලොකු වීරයක් අපිට තියෙන්න ඕන ඒ අනිත් අය වෙනුවෙන් මේ කැපකිරීම කරන්න. හැබැයි මේ කැපකිරීම කරන අතරතුරේ අපිට ප්‍රඥාව තියෙනවා නම් තමයි ඒ කැපකිරීමක් කරලා ඒ කැපකිරීම හිස් නොවෙන්න ඒක අපතේ නොයන්න ඒ කැපකිරීම තුල අපේ ගුණනුවණ අවදි කරගන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් වෙන්නේ අපිට ප්‍රඥාව තිබුණොත් තමයි. ඒතර සිහිය තියෙන්න ඕන මේ මේක ගැන අවධානය යොමු වෙන්න නුවණ තියෙන්න ඕන ඒකේ වගකීම යුතුයකම වටහා ගන්න වීර්‍ය තියෙන්න ඕන ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ආපහු එතන ප්‍රඥාව තියෙන්න ඕන ප්‍රඥාව සහ සිහිය තියෙන්නට ඕන ඒ අවස්ථාව අපි කොහොමද නිකම්ම අනුන්ගේ වැඩක් හැටියට මේ යුත දැන් සමහර කියන්නේ අනුන්ගේ වැඩ කර කරන්න ගියාම අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට ಗುಣධම් වඩන්න වෙලාවක් නැහැ. අපේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ. ඒතකොට මේ අනුන්ගේ වැඩේ තුලම අපි කොහොමද ಗುಣධම් වඩන්නේ? අනුන්ගේ වැඩේ තුලම ඒ යුතුයකම් වගකීම් ඉටු කිරීම තුලම අපි කොහොමද අපේ දුර්වලකම් හඳුනාගන්නේ? අපේ භාවනාව සම්පූර්ණ කරගන්නේ කියලා තේරුම් ගන්න අපට නැවත සිහිනුවන අවදි කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔය ක්‍රියාවලිය අන්‍යෝන්‍යව පවත්වන්න පුළුවන් නම් අපිට අනුන්ගේ වැඩද තමන්ගේ වැඩද කියන ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඔය தත්ත්වෙදී ඉඳගෙන කරනවයි කියලා නෑ භාවනාව හැම වෙලෙම සිද්ධ වෙන දෙයක් කියන එක තේරුම් අරගන්න. තේරුම් ගන්න පුළුවන්. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.